අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්ම සාකච්ඡාමේ නැත්තම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළ කාර්ම කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පුරුදු පරිදි අපි ලිඛිත ප්‍රශ්න සතිವಾರය ආරම්භ කරමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි තරංගගෙන් ඉල්ලා සිටිමු. අවසරයි ස්වාමීන් වහන්සේ අද දින ලිඛිත ප්‍රශ්න 12ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්ස নমස්කාර පූර්වකව මෙසේ විමසා සිටිමි මා මෙම ආයතනයට ආදුනික වෙමි මා කලින් ආනාපාන සති භාවනාව පුරුදු පුහුණු වී ඇත්تمي මා පර්යංක භාවනාව වැඩිීමේදී පළමුව කය පවතින පිළිවෙල දැස් වසා මෙනෙහි කරමි ඉන්පසු ආශ්වාස ප්‍රශ්වාස වාතයේ ඇති වෙනස හුස්ම රැලි 7ක් 8ක් පමණ කරන විට ආශ්වාස වාතය ඇති වෙනසත් ප්‍රශ්වාස වාතයේ ඇති කෙටි බව සහ දිගහැරුණු තුනී වී යන ස්වභාවයත් අත්දකිමි. ටික වේලාවකින් මාගේ වම්පස නලල තුල සහ වටේට රත් වූ ස්වභාවයක්ද ඉන්පසු සීතල දිය ඇල්ලක් වැగిරෙන්නාසේ දැනේ. එවිට මාහට තවත් ටික වේලාවකින් පිම්බීම හැකිලිම මාගේ අනුදැනුමකින් තොරව සිදුවන බව දැනේ. මාගේ කයෙහි අනුවේදනය නොදැනේ. ශබ්ද ඇසුනද එය මාහට බාධාවක් නොවේ. මාගේ හුස්ම කයෙහි පිම්බීම ලෙස වෙනමම පවතින බව දැනේ. මාහට පුදුමාකාර සැනසිලිදායක බවක් දැනේ. හිස් අවකා හිස් අවකාශයක් ලෙස හැඟේ. මා ප්‍රමෝදයට පත්වෙමි. නමුත් ටික වේලාවකින් සිතට අරමුණු ලෙස හඳුනාගත් පසුගිය සිදු වූ දේ සිතට පැමිණේ. ඒ ඔස්සේම මා සිත කෙලවරකට යයි. නැවත නැවත තවත් පුරුදු හා නුපුරුදු අරමුණු පැමිණේ. මේ අතර මාගේ හුස්ම පිම්වීම හැකිලිම අනිච්චානුගව සිදුවේ. ශබ්දද ඇසේ. නමුත් ඕනෑ තරම් වේලාවක් මෙසේ සිටිය හැකි බව හැඟේ. එවිට මට නිින්දක් නොවන නිින්ද යන ස්වභාවයක් දැනේ. නමුත් සිත පිම්බීම හැකිලිම දෙස බලා හිඳින ලෙස දැනේ. නමුත් ස්වල්ප වේලාවකට පසු එනම් පැය භාගයක් හෝ පැයක් මෙසේ සිටිය හැකි බව හැඟේ. නමුත් නැවතත් සිතට මුල් අවස්ථාවට එනම් මූල කර්මස්ථානයට පැමිණි. එවිට මට නැවතත් හිසේ බර ගතිය උණුසුම හා දාඩිය වැగిරෙන ස්වභාවයට පත්වේ. එවිට මම උදාසීන වී නැවත මා මා ඇස් හරිමි. මෙය සිදුවන්නේ කුමන අවස්ථාවක්දැයි පහදා දෙනමින් নমස්කාර පූර්වකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ කරන උතුම් පින්කම් කරගෙන යාමට නිදුක් නිරෝගී බව හා දීර්ඝායස ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මේකේ හරියට මේ චක්‍රානුකූලව සිදුවන දෙයක් එකින් එකට එකින් එකට එකින් එකට තුඩු දෙමින් ධර්ම પરම්පරාවක් යන්නේ මෙතන කොයි එකද ප්‍රශ්න කරන්න කියලා මේ ඒ රවුමේ කොතෙන් ඇඟිලි දික් කළාද මේ ප්‍රශ්න කරන්න කියලා ප්‍රශ්නේ විස්තරයක් නැහැ. නමුත් අහගෙන ඉන්නකොට හිතෙනවා මේක මේ රූපෙට අකමැති අරූපෙට කැමැති මානසිකත්වයක් තියෙන කෙනෙක් දකපු අත්දැකීමක්. ඒක නිසා අරූපයේ පැත්තට යනකොට සූක්ෂම රූප පැත්තට යනකොට සතුටක් තියෙනවා. ආය රූපේ මතුවෙනකොට අසතුටක් තියෙනවා. ඒ වගේ ගතියක් ඈතින්දලා අහගෙන ඉන්නකොට පේනවා. ඉතින් ඒක නිසා මේ කෙනාම අපිට කතා කරවන්න පුළුවන් නම් මේ විසඳගත යුතු ප්‍රශ්න තියෙන්නේ මේ චක්‍රේ කොතනද කියලා එක පිටියක් තමයි ඒකට උත්තර දෙන්නේ. දෙක රූපේ නැතු අරූපයට පවතින්න බෑ අරූපේ නැතු රූපයට පවතින්න බෑ ඒ නිසා කොයි වෙලාවෙත් මේ දෙන්න තට්ටු මාරු වෙනවා මේ තට්ටු මාරුවේ මේක හොඳයි මේක නරකයි කියපු ගමන් අපි ප්‍රශ්නකට මැදි වෙනවා ඒ නිසා ඒ දෙකටම සමාකාරව තමහිත සමමෙත පවත්තන්න තමයි අපි මේ භාවනා කරන්නේ. ඒ නිසා මේ කිනා කැමති නම් තමන්ගේ ප්‍රශ්න මතුවෙන්නේ මෙන්න මේ මේ රවුම මෙන්න මෙතනයි කියලා ඒක වටිනවා. කැමති නම් ඉදිරිපත් වෙන්න. අවසරයි ස්වාමින් වහන්සේ. මට ඒක කරගෙන යාමේදී අර සතුට ඇති වෙන තැන ඉඳලා ඊට පස්සේ අරමුණු ඔස්සේ හිත යනවා. ඊට පස්සේ ඒ අරමුණ ඔස්සේ හිත යන එකේ ඉවරයක් නැති වෙනවා. තව තව අරමුණු වෙනවා. ඊට පස්සේ ස්වාමීනි මට ඒ ඒ අවස්ථාව මං කොතනින්ද ඉවර කරන්න ඕනේ කියන එක මට හැඟෙන්නේ මට ඊට පස්සේ තව ඉන්න තව ඉන්න තව ඉන්න පුළුවන් කියලා හිතෙනවා ඊට පස්සේ ටික වෙලාවකින් නිදිමත නොවන නිදිමතක් වගේ උදාසීන ගතියක් එනකොට මට ඇස් හරින්න හිතෙනවා එතකොට හැබැයි සෑහෙන වේලාවක් මං අර අවස්ථාවේ ඉඳලා තියෙනවා කියලා මට පේනවා පැයක් පැයක් විනාඩි 10ක් විතර තව. එතකොට ස්වාමීනි මම ඔතනින් පස්සේ ඒ ඇස්සරෙන්ද හිතෙන්නේ ඇයි කියන එක මට වික්ෂිත භාවයටපත් වීමක්ද මට එතනින් ආයි ආයි ඕන වෙලාවක අර ස්ථානයට යන්න පුළුවන් මුල් කර්මස්ථානයට ගිහිල්ලා අර මේ හුස්ම රැලි 10ක් 15ක් විතර ගියන් පස්සේ රත් වෙන ස්වභාවයත් එක්ක ඊට පස්සේ ආපවතෙන්ට යන්න පුළුවන් කියලා හිතෙනවා මට එතනින් එහාට කොතනද මොකද කරන්න ඕනේ කියන ස්වාමීන් උත්තරේ වෙන්නේ ඒ නිසා අරමුණක් නැති විවේක ප්‍රීතිජනක ස්ථාන කියලා අරමුණක් මතු වුණාට පස්සේ ඒ අරමුණ තමයි තමන්ගේ කර්මස්ථාන කියලා තේ අරමුණ දැන් භවනා පටන් ගත්ත කෙනෙක් වගේ නවකෙක් වගේ ආධිකම්මිකෙක් වගේ මේ අරමුණ යන භවනා කරනවා ඊට පස්සේ ආයෙත් තමයි තේදී අත්තත්තට ඉක්මනට බොහෝම ඉක්මනට ඒ අරමුණ ගෙවන්නලා ආයෙත් ප්‍රීතිජනක කිසිම ගැටමක් නැත්නම් යනවා ඒ ගැටුවත් යන්තන්ට යනා වගේම ගැටුව නැත්තනකින් ගැටුම නැත්තන්ට ගෙනත් දානවා. ඉතින් මේ දෙක චක්‍රානුකූලව යන්නේ. ස්වාමීනි. ඉතින් ඒකට ලෑස්තිලා ගියොත් එක පරියන්කේදී එක චක්‍රයක් ගිහිල්ලා තමයි ප්‍රශ්නවත් වෙන්නේ. චක්‍ර 10ක් 15ක් යන්න හරි. මේ විවේක වෙනවා ආයෙ අරමුණු වෙනවා. ආයෙ විවේක වෙනවා ආයෙ අරමුණු වෙනවා. අරමුණු ආවට පස්සේ ඒක අසීමිතව ඇදිලා යන්නේ අරමුණ භාවනා නොකරන නිසා. අරමුණ අරමුණු නොකරන නිසා කියලා කියන්නේ. ඒ සමතු වෙන්නේ මොකක්ද අරමුණ සද්දයක් වෙන්න පුළුවන් වේදනාවක් වෙන්න පුළුවන් ආනපානෙ වෙන්න පුළුවන් ඉඳගෙන ඉන්න ඉරියව් වෙන්න පුළුවන් හිතවිල්ලක් වෙන්න පුළුවන්. ඒකම අරමුණු කරන්න. විශේෂයෙන් අරමුණු කරන් පස්සේ ඒක බොහොම හිතනට ඩිව සීක්‍රින් එක දිය වෙලා යනවා. ඒක හරියට නිදාගෙන ඉන්න බබෙක් අතරමඟ නතර වෙච්චාම පොඩ්ඩක් නැරිවි කව කිව්වොත් ඒ ආයෙ නින්දට වැටෙනවා. ඒ වගේ ඒ මොකද නිදිකට ගතියෙමනේ ඉන්නේ. ඒ නිදි පැදුරෙමයි. එතකොට ආයෙ නිදි කරවන්න ලේසි. ඒ වුණාට මොකද ඒ ටික වෙලාවක ආයෙ නැගිටිනවා. ආය පොඩක් තට්ටු කරලා තාය ඉඳා ගන්නවා. එන්න එන්න එන්න එන්න නැගිටින වාර ගන්න වැඩි වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ විදිහට යන්න අරින්න වාර 10ක් 15ක් යන්න අරින්න. එතකොට තේරෙයි අරමුණ තියෙන තැන ඉඳලා අරමුණ නැත්තන්ටත් පාරක් තියෙනවා. ඒ වගේම අරමුණ නැතෙන්ලක පාට අරමුණ වෙන තැනටත් පාරක් තියෙනවා. දෙකම එකයි. දෙකම එකේම දෙපැත්ත. මේකේ පේන්න තියෙනවා අරමුණු එන එකට වෛර කරලා අරමුණු නැති එකට ප්‍රේම කරනවා වගේ. ඒ කියන්නේ මේ රවුමේ පළුවකට කැමති පළුවකට අකමැති. මේ කරගෙන රවුමක්. දෙකටම සමහිත දානකම් යන්නේ. එතකොට ලෑස්තිලා ගිය මනසට කරන්නේ මොකුත් තියෙනවා. කරපු දේ ප්‍රතිඵලයක් අනුව Tamanටම ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් ගතියකුත් එනවා. සේ ස්වාමීනි කොහොමද තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මා මෙම භාවනා වැඩසටහනට සහභාගී වන ආදුනික යෝගියෙකු වෙමි. භාවනා වැඩසටහනෙහි හතරවන දිනය වන අද දිනය වන විට ආනාපාන සති භාවනාව වැඩිීමේදී උදරයේ පිම්බීම නිරීක්ෂණය කිරීමේදී ශරීරයේ බරගතියකුත් උදරයේ හැකිලීමත් නිරීක්ෂණය කිරීමේදී ශරීරයේ සැහැල්ලු නිදහස් බවකුත් නිරීක්ෂණය කළෙමි. ආශ්වාසයට වඩා ප්‍රශ්වාසය දිගුය. මුල් දිනවලදී වාර එකක් හෝ දෙකක් පමණක් නිරීක්ෂණය කළ මාහට දැන් වාර 10ක් හෝ 12ක් පමණ සිදු කළ හැකිය. පිටකොන්දේ වේදනාවක් හා වම් පාදයේ හිරිවැටීමක් ඇතිසේ දැනුනි. වේදනාවක් වේදනාවක් යයි මෙනෙහි කළෙමි. ඉන්පසු ඉරියව් වෙනස් නොකර වැඩි කාලයක් එම ඉරියව්වෙන්ම සිටිය හැකි විය. ඉන්පසුව නිවසේ සිටින දූදරුවන් ගැන සිත දිව ගියේය. සිත මූල කර්මස්ථානයෙන් බැහැර වූ බව හැඟුනි. ඉන්පසු ඉරියව් වෙනස් කර නැවතත් සිත ආනාපාන සති භාවනාවෙහි පිහිටුවා ගතිමි. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී මා පාදය උසවනවා යවනවා තබනවා යන්න මෙනෙහි කරමින් පියවර 10ක් පමණ නොකඩවා නිරීක්ෂණය කළෙමි. ලනුපැදුරේ සක්මන් කිරීමේදී වැලිමලුවේ සක්මන් කරනවාට වඩා රළු බවක් හැඟුනි. වාහනයක ශබ්දයක් ඇසීමෙන් සිත ඉවතට ගියේය. සිත ඉවතට ගියා යයි මෙනෙහි කළෙමි. මදක් නැවතී සිට නැවතත් සක්මන් භාවනාවට සිත යොමු කළෙමි. ගෞරවනීය ස්වාමින් වහන්ස මාගේ මෙම භාවනාව මින් ඉදිරියට කරගෙන යාම සඳහා සුදුසු ගුරු උපදේශක් බලාපොරොත්තු වෙමි. එමෙන්ම ගෙදර ගිය පසුව නිවසේ සිටින වැඩිහිටි දූ දරුවන් වද වරහන් ඇතුලේ රැකියා කරන සතියේ පිහිටුවා කටයුතු කරවීමට මා කල යුත්තේ කුමක්ද යන්න කරුණාකර පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. තමන්ගේ භාවනාව පැත්තෙන් සක්මන් කරන ඉන්නකොට හිත පිට යන වාහන සාද්දකට ගියාට පස්සේ ඒ ටික ඉතින් අපිට කරන්න දෙයක් නෑ. වාහන නැතර කරන්නත් බෑ, හිත පිට යන නැතර කරන්නත් බෑ. එතන ඉඳලා නැවත සක්මන්ට එන පාරේ පුළුවන් තරම් විස්තර බලන්න. එතකොට ඉබේම භාවනාවේ වැටෙනවා, මධ්‍යම ප්‍රතිපදාවට වැටෙනවා. ඕන තරම් හිත පිට යන්න හරින්න පිට ගිය තැන ඉඳලා නැවත තමන්ගේ කර්මස්ථානට මම කියන්නේ තමන්ගේ ගෙදෙට්ට එනවා වගේ. අන්නේ පාරේ විස්තර ලියන්න පටන් ගත්තට පස්සේ මුළු ජීවිතෙම හීනයක් විතරයි. කොහෙ ගියත් මෙයා එනවා ආපහු. එන පාර විතරක් බලන්න. යන්නේ වගෙන චෝදනා කරන්නත් එපා. ඒක සුද්ධ කරන්න යන්නත් එපා. භවනා කරන එකට බේන්න පටන් ගන්නවා. කොච්චර හිත පිට ගියත් අනිත් පැත්තට එනවා. ඒක පොල් ගෙඩියක් වතුර දාපුවාම ඒ ලැබු වැත්ත තමයි උඩට තියෙන කවුරු කොයි අතර කරකවත් ටික වෙලාවක් ගිහලා අබු වැත්ත උඩට එනවා. ඒ වගේ මේ හිතේ ප්‍රകൃතියට එනවා. අන්නේ ප්‍රകൃතිය කරා එන හැටි. විකෘති තැනක ඉඳලා පිට කර්මස්ථානක ඉඳලා ප්‍රകൃති තැනට එන හැටි බලලා ඒක හොඳට විස්තර සහිතව බලන්න හැකි තාක් විස්තර සහිතව බලන්න බලන්න ආවට පස්සේ ගෙදර කලබලයක් නැතුව ගෙදර තියනවද නැත්නම් මම නැති නිසා ගෙදර ඇවිසිලාද කියන්නේ. ඒක තමයි හම්බෙන තොරතුරු. ඒකත් හරි විචිත්‍රයි. ආපහු නිවස් බලාගෙන ගමන විස්තර කරන එකයි ලොකු දරුවන්ට භාවනා උගන්වන්න ඕන නම් අම්මල තාත්තලා භාවනා කරන බව පෙන්වන්න දෙපා. එතකොට උන් නිකම් එනවා. ඕගොල්ලෝ කියන්න ගියොත් කියන්නෙම පච. කියන්නෙම සුරංගනා කතා. ලොකු දරුවෝ දැන් ඉන්නේ උන් අපි වගේ නෙවෙයි. මොඳුර මොලේ තියෙනවා උන්ට. ඒ නිසා උන්ට හංගලා භාවනා කරන්න බලන්න ඕගොල්ලන්ට ඉස්සලා උපයින්. ඒ නිසා උපදෙස් දෙන්න යන්නත් එපා, ඉඟි කරන්න යන්නත් එපා, වරෙන් කියන්න යන්නත් එපා. ගෙදර ජොලියේ ඉන්න. එච්චරයි. ඕ එතකොට ඕනම කෙනෙක් බැනගන්න මීයා ජොලියේ ඉන්නව නෙමෙයි යන තමයි යක්ෂණි ජොලියේ ඉන්නවනේ. එච්චරයි. ඒවට අපි කියන්නේ නිහඬ බණ. මේ දරුවෝ බෙල්ලට ලණුවක් දාලා නැහැ විතකට කියලා පන්තලේ ගැට ගහන්නයි. බොමලියෝ ගැට ගහන්නයි ගියාම උන් අමනිෂ්ඨ වෙනවා. එනිසා කරුණා කරලා දරුවෝ ඉන්නවනම් මයි ළඟට කෙනක් දාන්න. ඒ නැත්නම් භාවනා කරන්න බව අඟවන්න එපා. එයා හංගගෙන ඉන්න වගේ උත්සාහ කරන බලන්න ඒගොල්ලෝ ආකර්ෂණය වෙන හැටි බලන්න. මහා පුදුමයි. ඒ නිසා be mindful mind your own business කියලා තමයි මම කියන්නේ. සත්‍යමත්යන් අනුන්ගේ විදිහට ඇඟිලි ගහන්න යන්න එපා. ඒකෙන් තමයි මේ කතාවද බඳිනවා කියන්නේ ඔච්චරයි. රාහුල් කනවා කියන්නේම අනුන්ගේ වැඩ ජීවිත ඇඟිලි ගහනවා. සදා සොත්ති තමයි ඉති. ගොඩ එහෙම නක් නැහැ. කරුණාකර වෙච්ච වැරද්දට වෙච්චාවයි උන්ටත් සාසනයක් තියෙනවා. උන්ටත් ආ කර්මේ සාකර්ම ඵලයේ තියෙනවා. උන්ටත් මොළ ධාතුවක් තියෙනවා. පුළුවන් නම් තමන්ගේ භාවනාව හොරෙන් කරගෙන යන්න බයන්ට උන් එන හැටි. මම මේ ඒ පොඩි දරුවෙක් වගේ මං කියන්නේ. අපි යමු ඊගා ප්‍රශ්නෙට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම පිම්බීම හැකිලිම මූල කර්මස්ථානයේ වශයෙන් වසර ගණනාවක සිට පුරුදු පුහුණු කරන යෝගියෙක් වෙමි. ඒ සඳහා ඔබ වහන්සේගෙන් ලද උපදෙස් කෙටියෙන් පහත පරිදි වේ. 1. පිම්බීම හැකිලිම දැනෙන ආකාරයේ සටහන් සහ විස්තර විදිහ බැලුවෙමි. 2. පසුව මුහුණට මුහුණලා බැලුවෙමි. එසේ මුහුණට මුහුණලා බැලීමේදී පිම්බීමත් සමගම හැකිලීමත් හැකිලීමත් සමගම පිම්බීමත් ඊතා වේගවත්ව සිදුවන බව දැක්කෙමි. එලෙසම ඒ අතර හිදසක් නොමැතිව පෙරට වඩා වේගවත්ව මෙම ක්‍රියාවලිය සිදුවේ. සමහර පිම්බීම හැකිලිම දිගවන අතර සමහර ඒවා කෙටිය. කලාතුරකින් සිත පිට ගියද ඒ බව සතියෙන් මම දකිමි. එක් පර්යංකයක් සඳහා පැයක පමණ කාලයක් ගන්නා අතර එම කාලය තුල සිත පිට යන්නේ දෙතුන් වතාවකි. මේ අයුරින් පර්යංක භාවනාව ටික කලක සිට කරන මට ඔබ වහන්සේගේ උපදේශ පරිදි කාලය ක්‍රමක්‍රමයෙන් විනාඩි පහ බැගින් එක දිගට වැඩි කරමින් භාවනා කරන කාලය වැඩි කරන ලෙස උපදෙස් දුනි. මා මේ අයුරින් විනාඩි 5 වෙකින් කාලය වැඩි කරමින් භාවනා කළද මාගේ తত্ত্বය පෙරසීමය. මාගේ භාවනාව ඉදිරියට වර්ධනය කර ගැනීම සඳහා සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. සක්මන් භාවනාව මම සක්මන් භාවනාව පුහුණු කරනුයේ වම දකුණ වශයෙනි. දැන් දැන් මේ භාවනාවට යොමු වූ විගස යොමු වූ විගසම මට දැනෙන්නේ පා දෙකේම යටිපතුල් වලට තෙත ගතියකි. මේ ලනුපෙදුරේ සක්මන් කළත් වැලිමලුවේ සක්මන් කළත් මේ දෙකේදීම දැනීමෙහි වෙනසක් නැත. මේ භාවනාව සඳහා පැයක කාලයක් ගත කරන අතර මා මෙම කාර්ය නොනවත්වාම ඉදිරියට කරගෙන යමි. ගෞරවනීය ස්වාමින් වහන්ස මේ සඳහා සුදුසු උපදේශක් බලාපොරොත්තු වෙමි. ස්වාමින් වහන්සේට නිරෝගී සුවය සහ දිගාසිරි පතමි. ඔය පරියන්කේදී කාලේ වැඩි කරයි කියලා ලොකු අමුත්තක් නැත්තම් ඒක හොඳ ලකුණක්. තව ටික ටික කාලේ වැඩි කරන්න. පැයකුත් විනාඩි 5ක් විතර කරලා බලනවා. ආයසුමානයක් විතර කියලා පැයකුත් විනාඩි 10ක් කරලා බලනවා. ඕමම ටික ටික ටික ටික වැඩි කරනවා. වැඩි කරනකොට මට තේරෙයි. එතකොට නික්ලේශී අවස්ථාව වැඩි වෙනවා හිතේ. අසතියින් ඉන්න ක්ලේශා සාදු වෙනවා. සක්මනේදිත් යණ යන තැන මේ වගේ චිතගතියක් මේ වතුර පෑගෙන වගේ දැනෙනවා නම් බලන්න සක්මණෙන් පිට නිකන් ඇවිදින වෙලාවලවත් ඒක තියනවාද එවන තමයි සක්මන් කරනකොට විතරක් තියෙන එකක්ද කියලා. ඒකට තමයි දැනගන්න පුළුවන් මේක මේ මනස කරන මායාවක්ද නැත්නම් අනික් වෙලාවක් තියෙනවා පේන්නේ නැද්ද කියලා. එතකොට අනික් වෙලාවෙත් සතුටුමත් වෙන්න අනික් ඇවිදilla සක්මනක් බවටපත් වෙන්න ආනිසංශ වැඩෙන්න හේතු වෙන විදිහට අර පැදුරක් දිගාරන වගේ දිග මේක හොයාගත්ත එක ඉතිරි පැතිරි යන්න එක තමයි කරන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව සම්බන්ධයෙන් වාර්තා කරමි. වම දකුණ ලෙසගෙන වැලිමලුවේ සක්මන ආරම්භ කරමි. පැය භාගයක් පමණ පොළොවේ බඹයක් පමණ ඈතට net්‍යමා පාදවල වම දකුණ බලමින් සක්මන් කරමි. නමුත් පැය භාගයේ අවසානයේ එකම දුරක ඇස් රඳවා තැබූ නිසා ඇස් රිදීමට පටන් ගනී. මේ අවස්ථාවේ නැවතී ඈත තිබෙන උස ගසක් දෙස එහි මුල සිට අග දක්වා වරක් බලමි. මෙලෙස ගස් තුනක් පමණ බලා නැවත සක්මන පෙර ලෙසම ආරම්භමි. මෙලෙස ඇස විවේක කරමින් භාවනා කිරීම සුදුසුද? නැතිනම් වෙනත් ක්‍රමයක් තිබේද? වම දකුණ ලෙස ගන්නා කමඨහන තුලම සිත රැඳී පවතින අතර එයට බාධාාවක් නොමැත. තිරුවන් සරණයි. ඔය එක තැනක් බඹයක් බලාගෙන ඇවිදිනකොට තියෙනනම් වම දකුණට අමතරව ඇහි යම් කිසි වේදනාවක් රිදීමක් විකෘතියක් ඒක අරමුණු කරන්න අරමුණු කරලා බලන්න ඒක දැනෙන එක ශක්මනට බාධාවත්ද නැත්නම් සතිය තියෙන බවට ලකුණක්ද එහෙම නැත්නම් සතියට අරියාදුවක්ද කියන අරියාදුවක් කියලා බැලුවොත් නම් ප්‍රතිකර්ම ඉල්ලන්න වෙන්නේ මේක ශක්මන සතිය තියෙන බවට ලකුණක් වෙන්නත් ඉඩ තියෙනවා එහෙම නැත්නම් සතිය තියාගන්න මේක අරමුණක් වෙන්න පුළුවන් ඒ නිසා භාවනා කරන පැමිණ හැම වේදනාවක්ම හැම දුකක්ම සිරි දෙව්දුවකට වැඩියා කියලා හිතා ගන්න. එතකොට වැඩිමත් වැඩිය සතුටුමත් වෙයි. සතුටුමත් වෙන්නේ ඒක හරහාම උත්තර ලැබෙනවා. අපි උපක්‍රම වලින් කරන්න බෑ කියන එක නෙවෙයි කියන්නේ. කරන්න පුළුවන් ඈත තියෙන වස්තු අධ්‍යා බලනකොට අඩු වෙනවා. නමුත් මේ පැමිණිච්ච වේදනාවම සතිය තියෙන නිසා මේ කාවේ කියලා බලන්න. එතකොට එන ප්‍රශ්න තුලම උත්තරයක් තියෙනවා. එහෙම තමයි විපස්සනා භාවනා උත්තර කිසි තැනක පිටරටින් ගෙනාපු උත්තර නැහැ සුපර් මාකට් එකෙන් ගත්ත උත්තර නැහැ ගේ ඇතුලේ තියෙන උත්තරක්ම තමයි අපි ඉදිරියට ගන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව ආශ්වාස ප්‍රශ්වාස අරමුණ නාස්පුඩු ඔස්සේ ලබා ගනිමින් භාවනාව ආරම්භමි විනාඩි දෙකෙන් පමණ අරමුණ ඔස්සේ සිත ඒකාග්‍ර වේ ශරීරය සැහැල්ලු වේ නැවත මා ඔබ වහන්සේ වෙත වාර්තා කළ පරිදි ශරීරය ඉදිරියට පසුපසට නැමෙන්නට ගනී. මෙලෙස ශරීරය ඉදිරියට නැමීමට ඉඩ දුන් කල එය අවසන් වන්නේ මුහුණ පොළවේ ස්පර්ශ වීමෙනි. මේ අවස්ථාවේදීද අංශක 90ට අංශක 90ක පොළවට නැමී සිටියද ආශ්වාස ප්‍රශ්වාස අරමුණ හොඳින් ප්‍රකට වේ. නිදිමතක්ද නැත. මෙහිදී මාගේ කය පෙර නොවූ ලෙස නම්‍යශීලී වී ඇති බවක් ශරීරයේ අස්ති දිය වී ගියාක් මෙන් මට දැනේ. මෙලෙස මුහුණ පොළවට ස්පර්ශ වී විනාඩි 5ක් පමණ සිටීම අවසානයේ දිග ප්‍රස්වාසයකින් කය සැහැල්ලු වේ. මේ අවස්ථාවේ මා ක්‍රමයෙන් සිහිය ඉරියව්ව වෙත තබා ගනිමින් කඳ ඍජු කර ගතිමි. දැන් ශරීරය පෙරට වඩා සැහැල්ලුය. ආශ්වාස ප්‍රශ්වාස අරමුණ පෙනහළු පෙදෙසේ තියුණු චලනයක් ඔස්සේ දැනේ. මාගේ ප්‍රශ්නය මෙලෙස ශරීරය පොළවට සමතලාවන අවස්ථාවේ කමටහන වැඩුවද එය එසේ දිගටම කිරීම සුදුසු භාවනා ඉරියව්වක්ද? නැත්නම් මා ශරීරය ඉදිරියට වැටීමට නොදී බලයක් යොදා ඍජුව පවත්වා ගත යුතුයද? ශරීරය දරදඬු කොට පවත්වාගත් කල එය දිගටම නොපවතී. නැවත නැමී කුමක් කළ යුතුයද? ආශ්වාස ප්‍රශ්වාස අරමුණ අකණ්ඩව දැනේ. තෙරුවන් සරණයි. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන මාර්ගඵලයකට වහවහා එළඹේවා. ආනපනේ වැටෙනවනේ ඒ කියන්නේ සතිය දිගට තියෙනවනේ කොයි එකත් නොගිනිය යුත්තනම් පුංචි දේවල්. ඒ නිසා මේවා ආර්ය පරිශෙන් දාන්න ඇඟට ඕනනම් කියන්නේ නැමිලා හිටපන්. ඇඟට ඕනනම් කියන්නේ කෙලින් හිටපන්. මට ඕන කරලා දෙන්නේ සතිය කියන එක විතරයි. බල්ලා මැට්ටේ වුණත් මට ප්‍රශ්න නැහැ මීයෝ අල්ලනවා. ඒ නිසා මේ සතිය විතරක්ම ඉස්සරහින් තියන්න. ඔය හැම ප්‍රශ්නයකදීම සතියට අමතරින් හෝ සතියට වැඩිය මොකක් හරි ගත්තොත් විතරයි අපි කට තා හිත දොඩමළුවේ. සතිය සම්පාදනය වුණාට පස්සේ අනිත් ඔක්කොටම අනුකම්පා කරන්න. ඕනේ නම් නැමිලා හිටපන්. ඕනනම් කෙලින් යා. ඔබට පහසු විදියට කියනකට බොඩි නොලෙජ් කියලා කියන්නේ ශරීරයට කියන ඔබට ඕන දෙයක මේ මට ඕන කරලා තියෙන සතිය විතරයි. එතකොට යා හැදෙනවා. ඔකට අත දාන්න ගියොත් බබා උරතල් වෙනවා. බබා උරතල් වෙන්න යන්න බෑ. ඇඟට කියන්නේ ඕන දෙයක් කරවම සතිය තියෙන තාක්කල් මගේ වැඩේ යනවා. එනත්තම් අපි කායගත සතිය ඉන්නේ. ඒකට කය අපිට සාක් වෙලා තිනවා. එයා අපිට දන ගහගෙන උදව් කරුවත් කමක් නැහැ. හරහා වැටලා උදව් කරත් කමක් නැහැ. කෙලින් ඉඳලා උදව් කරත් කමක් නැහැ. මේ පටන් ගන්නකොට බුදුහාමුදුරු කියපු දේක් පෙන්ලා දෙන්න. උජුම් කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨ වේත්තා. ඊට පස්සේ යට නැමෙන්න ඕන නැමෙන්නේ. ඒකයි අපි භාවනා මධ්‍යස්ථානයේ ඉඩම් වෙන් කරනකොට එක්කෙනෙකුට අඩි 3 3 කොටුවක් දෙනවා ඉස්සරහට නැමෙන්න ඉඩ තියෙනවා. එතකොට කෙලිම තියලා ගැහුවොත් එහෙනම් බස් ප්‍රයිවට් බස් එක බත් පැක් පැක් කරවගෙන සැමන්ටින් එක සමන්නේ සුරුවා වගේ අමාරුයි. පොඩ ඉඩපාඩු දෙන්න ඕනේ එහාට නැමෙන්න මෙහාට නැමෙන්න. ඒසා මේක දැන් ටික ඉඩ අඩුවේගෙන යනවා කරන්න දෙයක් නැහැ. පුළුවන් ඕන දෙයකට වෙන්න හරි. ශරීරෙට කියන්නේ ඒ පොඩි දරුවෙක් නිදාගත්තාම බලන්න එයාගේ ඇඟ නිකන් මේ වතුර පුරුපු පොලිතින් මල්ලක් වගේ. උරේ වැක්කිරලා ඉන්නේ. ඔය දලදනු කෙරුවොත් නිින්දයක් නැහැ. ඉන්දිය ගැලවෙද්ද දලනට වෙන්නේ නැහැ. ඒ වගේම භාවනා යනකොට ඇඟ මේක නිකන් වැක්කිරෙන්න පටන් ගන්නවා. මේ වැක්කිරෙන්නේ නැති කට්ටිය මේක දැකලා ඇඟ භාවනා හරි කියලා වැක්කිරෙන්න යන්න එපා. ඒක නෙමෙයි මම මේ කියන්නේ. වැක්කිරුණට ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ. භාවනා නොකරපු අය තමයි පුම්බගෙන ඉන්නේ කැමරා ඉස්සර කැමරා ඉස්සර මෙහෙම කරගෙන ඉන්නේ. තන්නේ කර බොරුව. ඒක 100%ක්ම බොරුව. ඔය රාජ්‍ය නායකයෝ භාවනා කරනකොට මෝල් ගස් කිල්ලා වගේ. ඕගොල්ලෝ කැමරාවක් මෙතෙන් ගෙනාවොත් එහෙම ඒත් ඕගොල්ලන්ටත් ඒ ටික වෙනවා. නිකම්ම සුපර් බුද්ධ වෙනවා. භාවනා කරනට ඔක්කොම කටේ තියෙන හරි වන්දන රෙද්ද පල්ලෙන් බයි. ඇක්කේ. ඒකෝට භාවනාව යනවා. මොකද සතිය තියෙනවා. ඒ නිසා පළවෙනියෙන්ම ඉස්සෙල්ලම වැදගත්ම විදිහට සතිය තියෙනවා නේ. ඊට ඕනම දෙයකට අනුකම්පා කරගෙන යන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාව ඔබ වහන්සේගේ උපදේශ මත ත්‍රිමාන කය මෙනෙහි කොට මම දැන් මෙතන යන සංඥාවට සිත යෙදුව වෙමි. පිම්බීම හැකිලිම ෂණයෙන් නොදැනි, කය නොදැනි, සිත නලල පෙදෙසේ පිහිට වූ පසු එන එන අරමුණු දෙස උපේක්ෂාවෙන් බලා සිටියෙමි. සිතුවිලි මන්දගාමී ස්වરૂපයෙන් පැමිණි අතර සිතුවිලි ඇති වී නැති වී යන හැටි මනාව දුටුවෙමි. කය ඊතා සැහැල්ලුය. සමහර විටක එන වේදනා ඇතිව නැතිවන අයුරු දුටුමි. සිතිවිලි සහ රූපය අනිත්‍ය යන හැඟීම ඇතිවිය. කය සැහැල්ලු වූ පසු උඩුකය ඉදිරියටත් පිටුපසටත් වැනෙන්නට විය. පැයක පර්යංකය නිම වී දෑස් විවර කර කය දෙස බැලීමි. එවිටද කය ඉදිරියට පිටුපසට පැද්දෙන්නේය. නමුත් කය ඊතා සැහැල්ලුය. තිබේද නොතිබේද කියාවත් නොදැනෙන තත්වයකි. රූපය දෙස සිත් යොමා සිටින විට සිරුරේ කොටස් 32ම වෙන්වෙන්ව ගොඩගසා එක් එක් කොටසක් දෙස බැලීමි. කෙස් තුල ඇති පිළිකුල් බව සතර මහා භූත රූපයන්ගෙන් සෑදී ඇති බවත් ක්ෂණයක් ක්ෂණයක් පාසා නිරුද්ධ වන සැටිත් දුටු වෙමි. එන එන සිතුවිලි තුල ඇති මානය පැහැදිලිවම දැකගත හැකි විය. දේශ සහගත සිතුවිලි පැමිණියේ අඩුවෙනි. සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී දෙපා වම දකුණ ලෙස මාරුවන අන්දම සිතින් මාරුවෙන් මාරුවට සිටිවිල්ල එන යන අයුරු අත්විඳෙමි. ගෞරවනීය ස්වාමින් වහන්ස ශරීරය පැද්දීම සිදුවන්නේ මන්දැයි පහදා දෙනමින් කාරුණිකව ආයාචනා කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය චිරජීවනය ලැබේවා. අර ඉස්සල්ලකට දීපු උත්තරේ වගේ වැද්දෙන වෙලාවේ සතිය තියෙනවා නැත්නම් සතියට ඕන වෙලාවක යන්න පුළුවන් ගතිය තියෙනවා එහෙම නැත්නම් මූල කර්මත්තාන්ට යන්න පුළුවන් ගතිය තියෙනවද නැද්ද කියනවනම් මේකට බොහොම ඍජු උත්තරයක් දෙන්න පුළුවන්. කැමැතිද මේ භාවනා කරන එක්කන උසාවියට කට උත්තරයක් දෙන්න? කැමැති කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න. එතකොට අපිට පුළුවන් සාකච්ඡාවට යන්න. එහෙම නැත්නම් අනිත් දවසේ බලන්න. එහෙම වෙනින වෙලාවයි වෙන්න බව දන්නවනම් ඒ බව කියන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ එහෙම වෙනින බව හොඳ සිහියෙන් දැනෙනවා. ඔය එතකොට ඒක මේ වැනීම නිසා හොඳට සතියෙන් ඉන්න බව තමයි සාතිකයක් දහම් වෙන්නේ නැත්නම් මේ වැනීම සතියට අරියාදුවක් වගේද පෙයි. එහෙම දැනෙන්නේ ඒ වැනෙන බව හොඳින් බලාගෙන හිටියම හිමීට ඉස්සරහට පිටිපසට වැනෙනවා. ඊට පස්සේ මේ පාරයන්කේ ඉගෙන වෙලා මේ ඇස් ඇරලා බලපුවාමත් හිමීට වැනෙනවා. මේ ප්‍රශ්නේ නැහැ. තමන්ට තියෙන්නේ මේ වැනීම නිසා මම මගේ කයේ හිත තියෙන්නේ දැන් හිත තියෙන්නේ මෙතන හිත තියෙන එක සාතික කරගන්න පුළුවන් නම් වැනීමත් අරමුණු වෙලයි තියෙන්නේ. ඒ හරහා ඉදිරියට පැමිණෙන හැම එකක්ම මල් මාලයකට අමුණගෙන අමුණගෙන යනවා වගේ එනේන මල අමුණන්න. වැනීමත් මලපුණක් වෙන්න මේ අරමුණක් වෙන්න පුළුවන්. නමුත් ඒකට බයක් හෝ චකිතයක් හෝ නොදන්න ගතියක් තියෙනවා නම් විතරයි අපි ඒක පිළියම් හොයන්න ඕනේ. ඒ ඉතලා කියපේ කරාදින කඳ බිම ගෑවෙන තරම් නැත්නම් නැමිනවා. ඉතින් සතිය තියෙනවා නම් කරගෙන යන්න අන්තිමට යාම ඔක්කොම හදලා දෙනවා. ඒ රෝග ලක්ෂණ මතුවෙනවයි කියලා කියන්නේ සුව සේවාවක් කියලා කියන්නේ. රෝග ලක්ෂණ මතුනේ නැත්තම් භාවනාව පටන් ගන්නෑ. භාවනාව පටන් ගත්තා නම් ඒ තියෙන ඔක්කොම එළියට දාන්න පටන් ගන්නවා. පිස්සු ඇද්දලනවා කියලා කියන්නේ. අර පිස්සු වලට රෝග හැදිච්චාම වෙදකම් කරන්න ඉස්සලා පිස්සු ඇද්දලා ගන්නවා. අලු කුල් කවලා ඌරුමස් කවලා පිස්සු ඇද්ද ඊට පස්සේ තමයි බෙහෙත හරියන්නේ. එහෙම නැති වුණොත් බෙහෙත හරියන්නේ නැහැ. ඒ නිසා එළියට එන තනමට හොඳයි. සතිය විතරක් සාදු කියලා අනුමත වෙලා මේ සමාදන් වෙලා ඉදිරියට නිකයි කරන්න ඕනේ. ගෞරවනීය ස්වාමින් වහන්ස පෙර දින ආශ්වාස ප්‍රශ්වාස අරමුණ රළුව ප්‍රකට වෙමින් ශරීරය ඉදිරියට පිටුපසට වැනිමින් උදාසීනව ගිය භාවනාව වර්ධනය කර ගැනීමට ඔබ වහන්සේ ලබා දුන් උපදෙස් සිහිකොට පර්යංකය ආරම්භ කළේ නාස්පුඩු ඔස්සේ ආශ්වාස ප්‍රශ්වාස කමඨහන ගනිමින්ය. මෙහිදී වෙනදා මෙන් අරමුණ තුනී වී ගොස් විවිධ වේදනා දර්ශන පහළ වීම වෙනුවට ඍජුවම පෙර දින භාවනාවේ අවසන් වරට ලැබූ අත්දැකීම තුලම සිත ආරම්භයේ සිටම පිහිටන්නට විය. එනම් ආශ්වාස ප්‍රශ්වාසයේ පෙනහළු පෙදෙසේ චලනයක් ඔස්සේ ඒකාකාර රළු ස්වභාවයකින් දැනෙමින් භෞතික ශරීරය සෑම අතටම නැවෙමින් පැවතීමයි. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි මා අකණ්ඩවම භාවනාව ක්‍රියාත්මක කළ අතර පැය දෙකකට පසු මා එයින් ඉවත් වූයේ ඔබ වහන්සේගේ ධර්මදේශනය ශ්‍රවණය කිරීමටයි. එම ධර්මදේශනය තුල මාගේ සිරුරේ ඉහත නැවීම් සහ ගැසීම් වලට පිළිතුරු ඍජුව තිබූ අතර නිතරම සිත ආශ්වාස ප්‍රශ්වාස අරමුණින් ඉවත්ව වෙනත් අරමුණු කරා ගොස් ඇති විටදී මා එය දැනගත්තේ සිරුරේ අනිච්ඡානුගව ඇතිවන ගැස්සීම් වලිනි. එම ඇතිවන සමාවන්න එම භාවනා කාලයේ පුරාම ආශ්වාස ප්‍රශ්වාසයේ පෙනහළු පෙදෙසේ චලනයක් ලෙස එකම ආකාරයේ සංවේදනයක් ලැබුණු අතර ෂණ කිහිපයක් වරහන් ඇතුලේ මිනිත්තු එකක් පමණක් මුළු ශරීරයම එම රිද්මයට කම්පණය වනු දැනුනි. එම භාවනා කාලය තුල හිස් කබල ඇතුළට තෙරපෙන ගතියක්ද හිස් මුදුන නලියන ස්වභාවයක්ද දැනුනි. නලල මැදින් හා කන දෙපසින් තෙරපීම් හා ඉරිතලා යෑම් ඇතිවන්නට විය. මුළු කාලය තුලම මාගේ ශරීරය ඇතැයි හොඳින්ම දැනුනි. ඔබ වහන්සේගේ සවස් කල ධර්මදේශනයෙන් මාගේ එම භාවනා කාලය තුල වූ ගැටලු විසඳී ගියත් මට ඔබ වහන්සේගෙන් දැන ගැනීමට ප්‍රශ්න දෙකක් ඇත. එක මා මෙසේ වඩන්නේ විපස්සනා භාවනාවක්ද නැත්නම් සමත භාවනාවක්ද? ආනාපාන සතිය විපස්සනා කරන්නේ කෙසේද? දෙක මා කිසිම දිනක භාවනා කිරීමකදී විවිධ පාට ආලෝක හෝ විශාල රවුම් ආලෝක දෙක නැත. මට දැනෙනුයේ ইহත ආකාරයේ සංවේදනා පමණි. යම් මාර්ගඵලයකට පැමිණීමට එවැනි ආලෝක අනිවාර්යෙන් දෙකිය යුතුයද? තෙරුවන් සරණයි. ඔබ වහන්සේ උපදෙස් ලබා දෙන අයුරු සහ ධර්මදේශනයේ සිදු කරන ආකාරයේ භාවනාව උනන්දු කරවන අතර ඊළඟ පරයන්කේ ඇතිවිය හැකි ගැටලු පවා निराකරණය වේ. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන මාර්ගඵලයකටපත් වේවායි ප්‍රාර්ථනා කරමි. මේකේ දෙවෙනි ප්‍රශ්න තියෙන්නේ මේ මට අනික් අයට වගේ මේ වගේ ආලෝක එහෙම නැත්නම් වර්ණ පේන්නේ නැහැ කියලා. ඒ මේ වගේ අපිට ගොඩාක් චෝදන ලයිස්ට් එකක් හදාන්න පුළුවන්. මොනවාට අපේක්ෂා කරගෙන ගියොත්. අපේක්ෂා කරන යෑමම තෘෂ්ණාව. ඒක කෙලේශයක්. ඒක නිසා මේකට අනිත් පැත්තක් තියෙනවා. මට ආලෝක පෙනුණා කියලා ප්‍රශ්නකුත් තියෙනවා සමහරවිට. පෙනිලා නොපෙනී ගියයි කියලා ප්‍රශ්නකුත් තියෙනවා. ඉතින් අර නිව්සීලන්ත ගියට පස්සේ නෝන මාත්‍යා කියනවා මම පැහියෙක් නෙවෙයි තාන්තිය උනාට සමාහට කට්ටේ මයි තහන මාත්‍යාගේ උපදෙස් දෙනවා. එක්කෙනෙක් කළ හොඳට ආලෝකය පෙනි පෙනි ඉඳලා දැන් පේන්නේ නැතු ගියයි. ඊට පස්සේ කළා ලයිට් බිල ගෙවලා නැහැ කියලා. ලයිට් බිල ගෙවුවාම පෙනී කිවලු ආයසර. මේ වගේ මේ භාවනා කරන්න ගිහිල්ලා පිස්සු කෙලින්නේ. මේ අපේන දේ කියපන් කිව්වහම මට අර දේ පේන්නේ නැහැ කියලා චෝදනා. අපි පියවර කීයක් පිටපොට යන්න ඕනද කියලා බලන්න. අපි එදිනදා ජීවිතේ ඉන්නේ කොහෙද කියලා හිතන්න බෑ. එදිනදා ජීවිතේ මේ කවුරු හරි රේඩියෝ එකක් ගෙනව තල්ලපු ගෙදෙට මේ ගෙදර එන ලයිසන් ගන්නව කට්ටිය. අමාරි සයියා වගේ. කරන්නෙම පිස්සු කෙලින එක තමයි බුදුහාමුදුරු කියන්නේ මේ තියෙන දේ ඇතිහැටට බලපං කිව්වහම මට කහ පාට ලොකු රවුම් රවුම් පේන්නේ නැහැ කියලා. කන රත් වෙන දෙයක් ඇහුවොත් අරු විශ්වෙන්න ආයෙ එදාට පෙනේ. මට අත දිගමදි. රත් වෙන්න ගන්න. ඒ නිසා භාවනාවට ඔය නිසින්ින්ද යන්න ඕක සමත වෙච්චාමකෝ විපස්සනා වෙච්චාමකෝ. නිකම්ම නිකන් ගෙදර හිටපු මේ පිස්සු කෙලකල හිටපු අපිට මන්දයි මේ අර ඒ ගෑනු කෙනෙක් කියනවා අනේ සාන්ත නිකම්ම කුස්සිය අම්මලා වෙලි අපි දැන් උපාසකම්මලා වෙලා ඉන්නවා අඩු ගානේ වාන්ති නිසා මේ තමත පැත්තේ විවස්සක තිබිච්ච විවස්සන පැත්තක තිබිච්ච මේ කුස්සිය අම්මලානේ මදයි ඉන්සා ධ්‍යාන තිනවල ඔබන්න යන්න එපා යන ක්‍රමය හොඳයි ඔය පේන ටික හොඳට ඕම ඇති ඕකත් නතර වෙච්ච දවසේ තමයි නිවන් දකින්නේ නම් ආලෝකේ නොදකම නිවන් දකින්න පුළුවන් ඒ නිසා අපි බෞද්ධ වෙලා ඉපදිච්ච එකේ සාපේ කියලා හිතා ගන්න. බෞද්ධලා ඉපදිච්චාම කුණු කන්දල් ගොඩාක් කුලිය දාගෙන ඉන්නේ මෙතෙන්. ඒවා ලිහනවයි කියන එක මොනවාරි දෙනවට වැඩිය අමාරුයි තියෙන දේ මකන එක. ඒක නිසා මේ ප්‍රශ්න දෙකම Taman තියෙන ලස්සනට යන භාවනාවට සැක කිරීම නිසා අනවශ්‍ය තැන් වල ප්‍රපංච කිරීමක් කියලා හිතාගෙන කිසිම දවසක මේ පඤ්ඤාසී ලෝන්ට ඊමම් බඳින්න යන්න එපා. අහසේ ඉනිමන් හදන්න යන්නත් එපා. Tamanට වැටෙන දේ දිගේ යන්න එතකොට බොහොම ඍජු භාවනාවේ ප්‍රගතිය. සිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව සක්මන් භාවනාවේදී වම දකුණ කියාත් ඔසවනවා ගෙන යනවා තබනවා කියාත් විනාඩි 30ක් පමණ භාවනා කරනවා සමහර විට ශරීරයේ සමබරතාවය ගිලිහි යනවා නැවත කමටහනට එනවා විලුඹ පොළවේ වදින බවත් ඇඟිලි පොළවට තද වෙන බවත් කකුලේ උඩ කොටස තද වෙන බවක් දැනෙනවා. ටික වේලාවකට පසු ආයාස නොකර නවතිනවා. ඇවිදින බව දනිමි. ස්වාමින් වහන්සේ මට කරුණාකර මෙය දියුණු කර ගැනීම සඳහා අවවාදයක් දෙන්න. පර්යංක භාවනාව පර්යංක භාවනාවට ඉඳගෙන ආනාපාන සතිය කරගෙන යන විට දැන් විනාඩි 20ක් පමණ යන විට මට නිදිමත ගතියක් මතුවෙනවා. වෙන වෙන අරමුණු වලට සිත යනවා. නමුත් විගසින් කමඨහන් අරමුණට එනවා. මෙසේ හතර පහ වතාවක් සිද්ධ වෙනවා. ආශ්වාසයේ නහයෙන් ඇතුළු වී පපු පෙදෙසත් උදරයත් පිම්බෙනවා දැනෙනවා. ප්‍රශ්වාස වාතයේ උණුසුමට පිටවන බව සමහර විට දැනෙනවා. මම ඉඳගෙන භාවනා කරන බවත් දැනෙනවා. මෙසේ කරද්දී නොයෙක් අරමුණු සිතට ගලාගෙන එනවා. ඒවා අනිත්‍යයි සිතා නැවත කමඨහන් අරමුණට එනවා. මේ වීරය කිරීමට උපදේශක් දෙනමින් ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් පාද නමස්කාර කර ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමි. පතන බෝධියකින් නිවන් සම්පත් ලබා ගැනීමට හැකි වේවා. අරමුණ හිත පිට ගියාට ඒක ගැන තැවෙන්න එපා. පිට ගිය හැම වෙලාවෙම නැවත එන එක බලන්න ඒකේ පුළුවන් තරම් විතර බලන්න මම අර කලින් කිව්ව විදිහට. ඒකට පිට යාම සැපක්. හිතන්නේ හැම වෙලාවෙම බලන්න ගෙදෙට්ට එන්නේ කොහොමද කියලා. දෙපරපබාතේ පරපවාගේ දෙට්ට නෑ නැත්තම් ගෙදර තිබුණු විදිහට කඩේට ගිය මිනිහ ගෙදර එනවා වගේ එනවාද කියලා ඒකේ විස්තර පුළුවන් තරම් දාන්න. එතකොට අරමුණ නිකම්ම කමඨාන සුද්ධ වෙනවා ඍජු වෙනවා. සක්මන් කරනකොටත් බලන්න ඉතලාම නැගිටින්න හදන පොඩි බබෙක් මේ ඉඳගෙන ඉඳලා හෝ බඩගගා ඉඳලා නැගිටට පස්සේ තතනන ප්‍රමාණය එක පීවරක් අරගෙන තව පීවරකට ගන්න තතනමයි අපි තොතන ඉඳලානේ දැන් ඇවිල්ලා තියෙන්නේ භාවනා කරන්න පටන් ගත්තට පස්සේ අපි නැවතත් පොඩි දඩේක් වඩටපත් වෙනවා ඇවිදින හැම පීවරකදීම සුළඟිල්ලෙන් මොකද කරලා දෙන්නේ මහපටැඟිල්ලෙන් කරලා දෙන්නේ විරුඹෙන් කරලා දෙන්නේ ඔක්කොම පේන්න පටන් ගන්නවා ඒකට තේරෙනවා මේ හිටගෙන ඉන්නවා කියන එක ඇවිදිනවා කියන එක සර්කස් එකක් කියලා අපි කොච්චරක් මේව අමතක කරන්න ඕනද වෙන කෙනෙක් දිහා බලන්න අතීතේ බලන්න. අනාගතේ බලන්න. ඒ තරම්ම අපේ හිත ජඩයිනේ. අපේ හිත මායානේ ෂටනේ. මෙච්චර ලස්සන පියවරක් කරන පියවරක් තියනකොට කිලෝ 70ක් මේ මාරු කරන්නේ. කිලෝ 60ක් නේ නැත්තම්. ඉතින් බලන්න මේ කිලෝ 60 මාරනවා දැනනවද කිය? අසම්බර නෙවෙයි සමබර වීමයි පුදුම වෙන්න ඕනේ. ඒ නිසා හොඳට බලන්න සක්මන් කරනකොට තේරෙයි මේ දෙපා සතා කියන්නේ කකුල් දෙකෙන් ඇවිදිනවා කියන්නේ සර්කස් එකක්. හොඳට විස්තර බැලුවොත් පෙනෙවි අවුරුදු ලක්ෂ 40ක් ගිහිල්ලා තියෙනවා මිනිස්සයාට කකුල් හතරේ ඉඳලා කුරේ හතරේ ඉඳලා කකුල් දෙකට ගන්න. උඩට උස්සන්න. ඉතින් අපි ආපහු යනවා ගිහිල්ලා බලනවා කොහොමද කුර හතර නඩෙන් ඇවිදපු අපි දැන් ආයෙත් කොහොමද කුර දෙකෙන් යන්නේ කියලා. ඒක හොඳට බලන්න තව විස්තර වැඩි වෙවි වැඩි වෙන්න වැඩි වෙන්න සතියට කාරණාවක් කරගෙන යන්න. එතකොට තමයි තේරෙයි අපි කොහේ රවුමේ ගැහුවත් නැවත gederena එක තමයි භාවනායෙන් කරන්නේ. තමන්ගේ කයත් එක්ක පූර්ණ යාලුකමක් ඇති වෙලා නිවන තියෙන්නේ කය ඇතුලේ කියලා බුදුහාමර කියනවානේ. සසංජීමි සමනකේ මියාවමත්තේ කලේබරේ දුක්ඛංච පඤ්ඤාපේමි දුක්ඛ සමුදයංච පඤ්ඤාපේ. මේ කයට ආවන නිවන ඉච්චර තමයි. මොන විස්තර දැකලා හරි අපව gederin දරින්ද එන හැම ගමනකදීම අපි මධ්‍යම ප්‍රතිපදාවට තමයි වැටෙන්නේ. ස්වාමීන් වහන්සේ මේ ඉල්ලීම දහම් ගැටලුවක්. නමුත් ඒ පුද්ගලයා ලියලා තියෙනවා ඒක අන්තිමට කියවන්න එපා කලින් කියවන්න කියලා. ගෞරවණීය කියවන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ ඊයේ හවස ධර්මදේශනාවේදී දිගටම භාවනා කළ විට සියලුම සංසිද්ධි බොඳ වී දිය වී යන බව දැකගත හැකි බව කියුණි. ඒ වේලාවේදී එය වැටහුණි. එහෙත් දැන් එය ආවර්ජණය කළ නොහැකි බව දැනේ. CD තැටිය පසුව ඇසිය හැකි උවද අද දිනයේදීද තවත් හිතට වැදෙන අයුරින් එය නැවතත් පහදා දෙනමින් බැගෑපත්ව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ අපගේ හිතසුව පිණිස සදාකල් ජීවත් වෙත්වා. තමන්ට උදව් කරනවා නම් මොකක් හරි ගමන සදාකාලික කරන්න ලෑස්තියි. ගෞරවනීය ස්වාමින් වහන්ස මම පිම්බීම හැකිලිම මූලික අරමුණ වශයෙන් තබාගෙන භාවනා කරන යෝගාවචරයෙක්මි. බොහෝ දුරට පිම්බීම හැකිලිම පැහැදිලිව පෙනෙන අතර පිම්බීම ඇති වී නැති වී යන ආකාරයත් ඒ සමගම හැකිලිම ඊට මදක් ඉක්මනින් ඇති වී නැති වී යන ආකාරයත් පෙනේ. මේ අතරතුර වරක් හෝ දෙවරක් පිම්බීම හැකිලිම කායික ක්‍රියාවලියක් බවත් ඊට සිත සම්බන්ධ වීම නිසා අපට පැහැදිලිව පෙනෙන ආකාරයකුත් පෙනේ. ඒ ප්‍රධාන අරමුණ වන පිම්බීම හැකිලිම බැලීමට බාධාවක් දැයි වරක සිටී. සක්මන් භාවනාවද වම දකුණ වශයෙන් බලන අතර ඇවිදිනවා ඇවිදිනවා යන සිතවිල්ලක්ද නැගී. මේ කරුණු දෙකම ප්‍රධාන අරමුණට බාධා කරන්නක්ද කියා වරක සිටී. මා ගැන කාරුණිකව සලකා බලා මේ ගැන උපදේශයක් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් දෙපා නමද ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. යම් වෙලාවක චිත්‍රපටයක් බලන වෙලාව මේක චිත්‍රපටයක් කියලා හිතනවා නම් කවදා රස විඳින්න බෑ. ඒක ශෝකාන්තයක් දුක්ඛාන්තයක් වෙන්නේ මේ කලින් හදපු ගැණු මිනියෝ ටිකක් මේකේ පේන්නේ. මේ ආලෝකෙ විතරයි තියෙනකෝ රස විඳින්න බෑ. අපි ජීවිතේ රස විඳින්නේ මත් වෙලා තමයි. එක්කෝ මදේට එක්කෝ ප්‍රමාදයට ලත් වුණොත් ජීවිතයක් තියෙනවා. නැත්තම් පේනවා මොන විකාරයක්ද කියලා. රූකඩ නැටවිල්ල කවදා රස විඳින්න බෑ. මේක උඩ ඉඳලා නූල් හොයිලිලක් කියලා දන්නවා. කාටුන් චිත්‍රයට අහඳාවත් රස විඳින්න බෑ. ඒක ඇඳපු එකක් කියලා දන්නවා. චිත්‍රපටියක් කවදාත් රංග විඳින්න රස විඳින්න බෑ. ඒ චිත්‍රපටිය බව දන්නවා. ඒ නිසා ඒකේ මත් වෙන්නම ඕනේ. රස විඳින නිසා අපේ ජීවිතේ රස විඳින්නේ අපි මේ එක දිහා බලන්නේ නැති නිසා තමයි. ඒ බැලිට තමයි විපස්සනා කරන්නේ බලනකොට ජීවිතේට කරදර කරනවා වගේ පේන. කිසිම දෙයක රසයක් නැතිවෙනවා. අපි මේ කරන හැම දෙයක්ම විකාරයක්. බුදුරජාන්සේ සඳහන් කරන්නේ බීතිකාව භ්‍රාන්තියක්. ඒ නිසා මදයට ප්‍රමාදයට ලක් නොවි ජීවත් වෙන්න බෑ. ජීවත් වෙන හැම චිත්තක්ෂණයක එක්ක මදයක් තියෙනවා. ආරෝග්‍ය මදේ, තරුණ මදේ, යොබ්බන මදේ නැත්නම් ප්‍රමාදයක්. අපිටන මේ බීපු කට්ටිය විතර ප්‍රමාදයට ලක් වෙන්නේ. මදයට ප්‍රමාදයට ලක් වෙන සුරා මේරේ මජ්ජ ප්‍රමාදට්ටානා කියලා කියන්නේ මදයට ප්‍රමාදයට ඉන්න සුරා. හැම එකම බීලා ඉන්නේ. හැම එකීමත් බීලා ඉන්නේ. එකා කිව්වම හිතනවා මේ පුරුසලිංගිගේ නෑ මේ කීම මේ මේ රංගපෑන රංගපාන්න බෑ බොන්න නැතුව. මේවා සෑහෙන්න බොන්න වෙන ප්‍රශ්න අපිට තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් පුළුවන් නම් මතේ බීමතේ පොඩ්ඩක් අයින් කරලා බලන්න මොන මොන නැටිමද නටන්නේ කවුරුන පිනවන්නද නටන්නේ කිය. අයියෝ. නඩ තොইলකුත් නෑ වෙරේපලෝකුත් නෑ මරණ මොහොතේ. ඒ නිසා හොඳට බලන්න තවදුරටත් ජීවිතේ රස විඳින්න දෙයක් නැහැ. එහෙනම් ඉතින් පිට කීල්ල කහගෙන තමයි hina වෙන්නේ. වෙන කිච්චි කවාගෙන තමයි hina වෙන්නේ. නැත්තම් hina වෙන්න බෑ මේක. මේකේ තියෙන්නේ සද්දා දුකක්. දේත කසපාර තුන්සිය, දවල්ට කසපාර තුන්සිය, රැට කසපාර තුන්සිය කකා. වෙන ජීවිතය නිසා ඒක බලන්න ඕන නම් ඔයක තමයි ක්‍රමය. බලනකොට එපා වෙන එක නම් වෙනවා. නමුත් ඒතියදි බලන කෙනාට අපි යෝගාවචරය කියනවා, තපස්සරය කියලා කියනවා, භික්ෂුව කියලා කියනවා. දෙවි බුදුපසේ යුතු මහරත්නන්සලා වඳිනවා ඇත්තට. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනාව සක්මන් භාවනාව පැයක් පමණ වම දකුණ ලෙස සතිමත්ව සිදු කළ හැකිය. එහිදී එම පාදයේ ස්පර්ශවන පොළව අනුව එහි රළු බව හා සියුම් බව වැටහෙයි. සක්මනේදී සිතට යම් අරමුණු පැමිණියද ඒවා කෙරෙහි එතරම් ඇදී යාමක් දක්නට නැති අතර නැවත සිත පෙරසේ සිටිය සිහිය මතම පිහිටයි. එනම් සිත යම් අවස්ථාවවලදී පිට ගියද එය නැවත පැමිණීමේදීද සිත වම දකුණ ලෙස සතිමත්ව පවතින බව දැනුනි. පර්යංකය පර්යංකයට වාඩි වී මූල කර්මස්ථානයට සිත යොමු කරන විට වම් නාස්පුඩුවෙන් ආශ්වාසය හා ප්‍රශ්වාසය සිදුවන බවත් එය ආශ්වාසයේදී සිසිල් බවත් හා දිගු වේලාවක් ගන්නා බවත් ප්‍රස්වාසයේදී උණුසුම් ස්වභාවයක් හා දිගු වේලාවක් ගන්නා බවත් වැටහුණි. සුළු වේලාවකින් එම දැනීම සියුම් වී සිත සමාධිගත වේ. සමාධියේ සිත පවතින විට යම් අවස්ථාවලදී දැඩි වේදනාවක් පාද දෙකේ මස්පිඩු වලින් දැනුනි. එම වේදනාව කෙරෙහි සිත යොමු කිරීමේදී එය තවදුරටත් උග්‍රවන බව වැටහුණි. ඔබ වහන්සේගේ උපදෙස් අනුව පසුව එම වේදනාවන් තිබියදීම සතිය පවත්වන්න උත්සාහ කරන ලදී. එහිදී එම වේදනාවෙන් වැඩගෙන සතිය හොඳින් පැවති අතර සමාධිගතව බොහෝ වේලාවක් සිටිය හැකිය. නමුත් භාවනාව අවසානයේදී නැගිටීමට අපහසු තරම් වේදනාවක් තිබී ඇති බව වැටහි. සිත සමාධියේ පසු වෙද්දී ශරීරයේ කඳ කොටස නොදැනීම දකුණු අතට ඇලවේ. එය දැරීමට අපහසු වන විට කෙලින් කර ගැනීමට උත්සාහ කිරීමේදී සතියට බාධාාවක් නොවවද සමාධියට බලපෑමක් සිදුවන බව වැටහි. ගරු ස්වාමින් වහන්ස මෙය වළක්වා ගැනීමට උපදෙසක් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඒ වළක්වන්න හදන්නේ සතියේ සමාධිය කැඩිච්ච එකක් නම් ඒ වළක්වන්න ඕනේ නැහැ. සමාධිය කැඩෙන්න ඕන දෙයක්. ඒකේ ප්‍රශ්නයක් නැත්තේ නෑ. ඔය කැඩුණාට නැවත හදන්න පුළුවන්. ඒ ගැන බය වෙන්න එපා. ඒක යායට නුතිබුණාට කමන්නේ නෑ. සතිය තියෙන නිසායි දන්නේ සමාධිය කැඩුනා. මේ සමාධිය මං හදන්න ඕනේ ආදි වගේ දේවල්. මොකද සතිය තියෙන තාක්කල් තමයි තේරෙන්නේ මේ සමාධිය කියන එක කැඩුනට ඒක නැවත හැදීමේ හැකියාව කඩන කාටවත් බෑ. ඒ කඩ කඩ හදනකොට තමයි ඒකේ අධිකාරී ශක්තිය තමන්ට එන්නේ. ඒ නිසා ওই යන ක්‍රමේ බොහෝම හොඳයි. ඒකේ ওই තියෙන අඩුපාඩුකම් ටික එච්චරම හිතමනාපකම් ගන්න ඕනේ. නමුත් ওই අඩුපාඩු ටික මේකම නැවත නැවත කරනකොට අඩු වෙන බව නම් සාතික කරලා කියන්නේ. ඒ නිසා ওই විදිහට දිගටම කරගෙන යන එකයි කරන්න ඕනේ. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස පර්යංක භාවනාව මූල කර්මස්ථානයේ වන ආනාපාන සතියට සිතගෙන එම පසුගිය සිතගෙන එම පසුගිය දිනවලට වඩා ඉක්මනින් කළ හැකි බව පෙනුනි. අතීත අනාගත සිතුවිලි කරා සිත විසිරීම ඊටමත් අඩුය. භාවනාව ආරම්භ කරන්නේම මම දැන් මෙතන වාඩි වී සිටිමි යනුවෙන් වර්තමානයේ සිත පිහිටුවා ගනිමිනි. වායුව ඇතුළට ගමන් කරන විට ඇතිවන පිම්බීම හා වායුව පිටතට යන විට ඇතිවන හැකිලීම මනාව දැනි. පිම්බීම දීර්ඝ ලෙසටත් හැකිලීම කෙටි ලෙසටත් නිරීක්ෂණය විය. පිම්බීම හා හැකිලීම වාර 10ක් පමණ නොකඩවා කරන විට කකුල්වල හා පිටේ වේදනාවක් මතුවී සිත විසිරෙන ගතියක් ඇති කරයි. එම වේදනාවන් අනිත්‍ය බව මෙනෙහි කිරීමෙන් පසුව නැවතත් මූල කර්මස්ථානයේම සිත පිහිටුවා ගත හැකිය. සක්මන් භාවනාව සක්මන් කිරීමෙන් පසු පර්යංකයට වාඩි වඩා සුවදායක බව පෙනේ. වම දකුණ ලෙස කකුල් එසවීමේදී හා තැබීමේදී විලුඹ හා ඇඟිලි පොළවට වදින අයුරු නිරීක්ෂණය කිරීමෙන් සිත වඩාත් සවිමත් වේ. සක්මනේදී පර්යංකයේ මෙන් සිත විසිරෙන්නේ නැත. මාහට භාවනාවෙන් තවත් ඉදිරියට යෑම සඳහා ඇති අඩුපාඩු පෙන්වා දෙන ලෙස ඔබ වහන්සේගේ දෙපා නමැද ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පතමි. මේක දිගට කරන එක තමයි අඩු වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ක්‍රමයේ ඇති වැරද්දක් නෙවෙයි. මේක නැවත නැවත කරනකොට ඕ ප්‍රශ්න අහන්න තියෙන සැකෙත් නැති වෙලා විශ්වාසය ඇති වෙන නිසා මේ ක්‍රමයේම දිගට යන එකයි කරන්න ඕන. ප්‍රශ්න ඉවරනකොට වෙලාවත් ඉවරයි. එසේම කාට හරි තියෙනවනම් ගරු ස්වාමීන් වහන්සේ මම දැන් කාලයක සිටම් භාවනාවට යොමු වෙලා ඉන්න කෙනෙක්. දැන් ආනාපාන සතිය හිම කරනකොට මම දැන් පටන් ගත්ත ගිහිල්ලා පැයක් ඉවර වෙනකලු ඒ හුස්ම ඒ විදිහටම තියාගන්න පුළුවන් මට නමුත් මට හිතාගන්න බෑ මොකද්ද මේ තේරුම කිසිම වෙනසක් වෙනවා තේරෙන්නේ මට. හුස්ම ඇතුල් වෙනවා පිට වෙනවා ඇතුල් වෙන වෙන ඒක වෙනස් නොවි කරගන්න පුළුවන් පැයක්ම හරි. ඒ එහෙම කරනකොට පැය පැය එකයි විනාඩි 5 විනාඩි 10 ආදී ටික ටික ටික ටික වැඩි කරන්න. ඒ කියන්නේ අරමුණේට සතිය පිටන්න අරමුණ දිගටම තියෙනවනේ දැන් අරමුණ මුණට මුණ දාලා තියෙන්නේ. ඒක බොහොම කලාතුරකින් වෙන එකක්. ඒ ආපු වෙලාවේදී ඒක පොඩ පොඩ ලොක් කරගන්න. ඒකේ ප්‍රශ්නයක් කරන්න දෙයක් නැහැ. ඒකේ අවසාන අවල්දී සිද්ධ වෙන්න ඕන කියලා දෙයක් නැද්ද උතේ? එහෙම වුණොත් වෙන්නේ නැහැ. අපි හිතුවොත් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට දැන් හම්බෙලා තියෙනවා බලන්න ඕන දේ මුණ්ඩ දාලා තියෙනවා. අපි කියන්නේ අරමුණ මූණට මූණ දාලා තියෙනවා කියලා. ඒ ආපු වෙලාවේදී කලදුරු කලවල හිගන් කියලා වහවහ තමන්ගේ කටයුත්ත කරගන්න වැඩි වේලාවක් ඒක පවත්තක්. මේ ස්වාමීන් වහන්සේට. ඒ ලොකු ජයග්‍රහණයක්. දැයි අපි වෙන ප්‍රශ්න මොකුත් නැත්නම් අපි වෙලාව ගන්නවා පැයකට පොඩ්ඩක් වැඩි කාලයක් තියෙනවා අපිට සක්මන් භාවනාව සඳහා අපි තුනට නැවත රැස් වෙනවා. සාමූහික පරියන්ක භාවනාවට ඒ මතක් කිලිමත් එක්ක අපේ ප්‍රශ්න විචාරත්මක වැඩපිළිවෙල නිමාව සටහන් වෙනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.